උපේක සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන තෙවන ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. අද දවසේදී සුපුරුදු ලෙසින් මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු.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 ගත යුතු ධර්මයන් පිළිබඳව දැනගෙන කටයුතු කිරීම සඳහා සකස් කරගත් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව තුලින් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරයය වග්ගයේ අටවෙනි දින සූත්‍රය තමයි කල්ලේක සූත්‍රය. ඒ සූත්‍රය ආශ්‍රයෙන් කරන තුන්වෙනි ධර්ම දේශනාව, තෙවන ධර්ම දේශනාව තමයි අද දවසේ මේ සිද්ධ කරන්නේ. මෙහි මුලින්ම චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ සියලු දික්ටි නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් බුදුවදන තමයි අපි ගාථා ධර්ම විදිහට මාතෘකා කරගත්තේ. මේ පංච පාදානස්කන්ධය යථාභූතව සම්මප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දකින්නවාද අවබෝධ කරගන්නවාද ඒ තැනට කිසිම ඒ ඒ සියලු දිට්ඨීන් ප්‍රහාණය වෙනවා සම්පූර්ණයෙන්ම ඒ දෘෂ්ටි වලින් දුර වෙනවාය කියන කාරණාවයි පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඊයේ පෙරේද දවස් දෙකේම මේ ධර්ම දේශනාවට අදාළව රූප වේදනා සංඥා සංකාර දක්වාම යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා. අද දවසේ අපි මේක ඉවර කරගමු. මේ පිළිබඳව නමුත් අපි ඔක්කොම එකට කැටිකොට සඳහන් කර ගැනීම සඳහා අපි සංස්කාර කොටසෙන්ම ආරම්භ කරනවා. පංච පාදානස්කන්ධය નિවරදිව හඳුනා ගැනීමයි ඉස්සෙල්ලාම කෙරෙන්න ඕනේ. ධාතු හතරෙන් හටගත් 28ක් කොට සලකන්න පුළුවන් රූපයන් ඒවා අපි කෙටියෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට තේරුම් ගැනීම සඳහා ඒ හැම විග්‍රහයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අනවශ්‍යත් නැහැ. ඒවත් දැනගැනීම වටිනවා. නමුත් හැබැයි පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හටගත්ත මේ රූප කොටස. සහ ඒ වගේම තමයි මේ දැන් අපි ඔක්කොටම තියෙනවානේ මම මගේ මගේ මගේ කියලා කොටසක් ගැන අදහසක් තියෙනවා නේද? මම කියලා සංකල්පයක් තියෙනවා දැන් මේ ඉන්නකොට. ආන්ගේ මම දිහා තමයි මේ බලන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් අජ්ජත්තිකව Tamanට දැනෙන මමක් ඉන්නවා දැනට. ඒ මම සැරෙන් සැර වෙනස් වෙනවා. ඒක ඊපස්සේ මම එදත් මතක් කරා. ලොකු කට්ටියක් ඉන්න තැනට ගියාම මම කොහොමද? ඒ හොඳ බලපුලුවන් කාරකම් තියෙන හැකියාවන් තියෙන ඉගෙනගෙන ඉන්න වැදගත් යයි සම්මත පිරිසක් ළඟට ගියාට පස්සේ මම කොහොමද? මට වැඩි ඉහළ මානසිකත්වයක් තියෙන කට්ටිය ළඟට ගියාම මම හැකිලිලා පොඩි මිනිහෙක් විදිහට ඉන්නවා. නේද? වැඩි කතාවක් නැහැ හරි පරිස්සමෙන් වැඩ නේද? එතකොට මම හරියට නිකන් මේ පැත්ත ගහලා ඉන්නේ. පොඩි මිනිස්සු ටිකක් ළඟට ගියාම මම කොහොමද? හා දැන් කොහොමද ඇවිදින්නේ කතා කරන්නේ එක විදිහකට නිකන් අමුතු වෙලා නේද? ඕ මම වෙනස් වෙලාද නැද්ද හරි වෙන්නේ. මොකද කියන්නේ? ඒ පමණකින්ම තේරෙනවද නැද්ද මමට මමට තියෙන්නේ නිකන් මහා විකාර ගතියක් කියලා. නේද? හැම නිමේෂයකම මම කියලා දැනෙන මේ දේ ශාරීරික වශයෙන් උත් වේදනා වශයෙන් උත් සංඥා සංකාර විඥාන වශයෙන් මොනවා හරි තියෙනවනම් ඒව හැම වෙලෙම මම ඔකට කියන්නේ අහසේ පා වෙලා යන වලාකුලක් වගේ වලාකුලේ හැඩේ වගේ කියලා. ඒක හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. ඉතින් වෙලාවකට නේද හඳට එහෙම අහුවෙලා රතු වෙලා පැත්තකට ලහුලන් එහෙම නැති වෙලාවට බලාකුළු ටික පැත්තකට වෙලා අස්සනට ඉන්නවා. වෙලාවකට මහ වේගෙන් වේගෙන් දුවනවා. නේද? අන්න ඒ වගේ කිසි හැඩතලයක් නැති මමක් ඔය තියෙන්නේ. ඉතින් අන්න ඒ මම හැදිච්ච හැටි ගැන අපි පොඩ්ඩක් අද කතා කරමු සංස්කාරයත් එක්ක. මේ අපිට මේ දැන් කතා කරා රූප කියන්නේ මේ ධාතු හතරෙන් හටගත්ත දේවල් ඒවා ආශ්‍රය කරගෙන අධ්‍යාත්මිකව ගත කොටස උපදින සැප වේදනා දුක් වේදනා දුක් අසුඛ වේදනා වේදනා කොටසට වැටෙනවා අය ඊට පස්සේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාති මිත්‍රාදිය ගහ මල කොළ ආදිය කියනකොට ඇතිවෙන හඳුනා ගැනීම සංඥා කොටසට වැටෙනවා අය ඒක මේ මෙතන සිද්ධ වෙන අපේ ළඟ සිද්ධ වෙන වැඩක් නේද හඳුනා ගන්න එක ඒ තුනටම අයිති නැති ආදරය ඊර්ෂියාව ක්‍රෝධය වෛරය මාන්නය මසුරුකම, ගිජුකම වගේ දේවල් වැටෙන්නේ සංස්කාර ගොන්නටයි. සැකසීම. හරිද? සැකසීම කියන ඒවා. එතකොට මේ සංස්කාරය කියන එක ඔතන පංච උපාදානස්කන්ධයට අදාළ ඔය ඔක්කොටම ඔක්කොටම සංස්කාර කියනවා. ප්‍රත්‍ය හේතුවෙන් හටගන්නා වූ අදහසෙන් ඔක්කොටම සංස්කාර කියලා කියනවා. ඒ කියන්නේ හේතු නිසා හටගන්න හින්දා සබ්බේ සංඛාරා අනිත්‍යාති කියන දණ ඔකොටම සංස්කාර කියනවා. හරි. ඒතර මේ සංස්කාර ගොන්නම අරගෙන කොටස් පහකට බෙදලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒකෙදී වේදනා, සංඥා කියන චෛතසිකයන් හැරෙන්න අනිත් චෛතසික ඔකොටම කියන උතෙන්දි සංස්කාර කියලා. ඒවා සිතේ ඇතිවන සැකසීම. හරිද? පංච පාදාන ස්කන්ධයේ ආදරය, ගිජු බව, කෑදරකම, මසුරු බව, සට බව කපටි බව ඒක ඔක්කොම වැටෙන්නේ සංස්කාරයන් ඒ ඒ කෙනා තුල හැදෙන ඒවා ඒවා. ඒ ටික 44ක් විදිහට අරගෙන අපිට මේ සල්ලේක සූත්‍රයේදී අපූර්වට ඒවත් එක්ක ප්‍රතිවිරුද්ධව යන්නේ කොහොමද කියලා තියෙනවා සඳහන් කරලා. ඉතින් ඒ ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා මේ කලින් තියෙන විග්‍රහය සාකච්ඡා කරගන්න ඕනේ. ම්ම් එතකොට සංස්කාරය ගැනම අපි පොඩ්ඩක් කතා කරමු විඥානය ගැන කිතියෙන් කතා කරන්න තියාගෙන සංස්කාරය ගැන අපි දැන් කෙලින්ම ගමුකෝ ආදරය කියලා. ආදරය ගැන තණ්හාව උපදිනවද දන්නේ නැහැ. ආදරේ නැති වෙනවට කැමතිද? නෑ. නේද? එහෙනම් අපිට ආදරය ගැන තණ්හාවක් තියෙනවා. අතීතයේ ලැබිච්ච ආදරය පිළිබඳව මට වර්තමානයේ මම හැම වෙලෙම බල බල බල බල බල බල ඒක ඕනේ ඒක ඕනේ ඒක ඕනේ කියලා මගේ හිත මගෙන් ඉල්ලනවද නැද්ද? ආන් ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. හරිද? ඒ කියන්නේ හිතේ උපදින මේ දේවල් හිතේ උපදින එක එක්කෙනාගේ හිතේ උපදින දේවල් ගැන මට තණ්හාව තියෙනවා. හරි? එතකොට තේරුණාද? ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ හිතක උපදින ආදරය මට නැවත ඕනේ නැවත ඕනේ නැවත ඕනේ කියලා තණ්හාව තියෙනවා. ඒක කුසලයක්ද අකුසලයක්ද? ආ ඒක කුසලයක්ද අකුසලයක්ද එතකොට? අකුසලයක්. එතකොට මම බුද්ධ ශාසනයේද? බුදුහාමුදුර දේශනා කරපු විදිහට වැඩ කරන කෙනෙක් වද්ද? සබ්බ පාපස්සා කරනං කුසලස් උපදම්පදා. සියලු අකුසල් දුරු කරන්නය සියලු කුසල් වර්ධනය කරන්නය කියලා දේශනා කරලා තියෙන ශාසනයේ මම අකුසලයේ කෙරෙහි තණ්හාවෙන් යත අන් අයගේ හිතක වෙන කෙනෙක්ගේ හිතක උපදින ආදරය කියන්නේ එයාගේ තුල තියෙන අකුසලයක්ද නැද්ද? ඒ ආදරය කෙරෙහි මට උපදින තණ්හාව කියන්නේ මගේ තුල තියෙන අකුසලයක්ද නැද්ද? එහෙනම් මං ඕන ගොඩේ දින්නේ කුසල් ගොඩේ දකුසල් ගොඩේද? හා. ඉතින් එහෙනම් මේකේ ගැළවීමක් නැහැ. අපි මේක දිහා හරියට බැලුවේ නෑ. තණ්හාවෙන් මම අල්ලනවා ඒක. ඇයි තණ්හාවෙන් මම මේක අල්ලන්නේ? ඉතින් හැම වෙලේම කියන්නේ නම් මොකද අපි වෙලාවකට නේද? හැනුම් පද වගේ මම මේ බණ කියන්නේ කමන්නේ නේද? ඔය ඉතින් තරහ යනවා නම් තරහ ගියදී මොකද ආයේ මේ තරහ ගිහිල්ලා හරි මේ ගැන කල්පනා කරනවා නම් නේද? මම මෙහෙම කියන්නකෝ මට ලේසි එතකොට. මම කියන්නේ කාටත් එක්කද? මටත් එක්ක. ඇයි? කාගේ බණද අපි මේ කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ කතා කරනකොට අපි ඔක්කොටම පොදුයි. අපි එකතු වෙලා ඒක ගැන සාකච්ඡා සම්මන්ත්‍රණ කරනවා. නේද? එහෙනම් ඇලෙනවා නම් කාටත් එක්ක දැනෙන්න ඕනේ. මටත් එක්ක ඇලෙන්න ඕනේ. වෙන කෙනෙක්ගේ හිතක තියෙන ආදරයක් පිළිබඳව අපි තණ්හාවෙන් අල්ලනවා නම් අකුසලයෙන් අකුසලයේ ගැටගටා ගැටගටා මම ක්‍රියාත්මකයේ භාවයට යනවා. ඒකෙන් හටගන්නේ ගින්දරමයි. හටගන්නේ දැවිලිමයි. හටගන්නේ පිච්චිලිමයි. ඔව්ද නැද්ද හා? නේද? ආය කතා කරන්න දෙයක් නෑ. ඇයි ඒව හැම වෙලෙම වෙනස් වෙන හින්දා. නේද? ඒව හැම වෙලෙම වෙනස් වෙන හින්දා. කොහොම නමුත් කමක් නැහැ. ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ හිත අතීත ආදරය වර්තමානයේ දක්වා ගේන්න දඟලන්නේ? ඇයි මගේ සිත වර්තමාන ආදරය අනාගතය දක්වා තියාගන්න දඟලන්නේ ඇයි? මං ඊයේ කිව්වා. දේ දුන්නා පායපුවාම ළමයි නැගිටිනකම් කොහොම හරි මේක තියාගන්න ඕනේ කියලා. අදහසක් එනවද? අපිට එනවද එහෙම අදහසක්? දේ දුන්නක් පායලා තියෙනවා ලස්සනට පාටට. ඉන්නකො මේ දේ දුන්න මං කොහොම හරි තියාගන්න ඕන ළමයි නැගිටිනකම්. ළමයින්ට පෙන්වන්න. එතකොට ඒ ඒ විදිහට අපිට මේක තියාගන්න පුළුවන් එක දිගට තියාගන්න පුළුවන් කියලා අදහසක් නැත්තම් දේ දුන්න පවත්ත ගන්න පුළුවන් කියලා මට අදහසක් තියෙනවද නැහැ මම හොඳටම දන්නවා ඒකෙන්ද මට බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නෑ. දේදුන ගැන ආසාවක් තියෙනවා. නමුත් ඒක කොහොම හරි මෙහාට අරගෙන එනවා කියලා දැඩි අදහසක් නෑ. ඒ මොකද ඒක පාත්ත ගන්න බෑ කියලා මම හොඳටම දන්න හින්දා. අනුන්ගේ හිතක නැගෙන ආදරයක් පාත්ත ගන්න පුළුවන්. බෑ ඒක හේතු ඇතිකොට ඇති වෙනවා. ඒක බලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ මං දිහා බලාගෙන. මං ඊයේත් මතක් කරලා දැනුත් මතක් කරන්න ඕනේ මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ හින්දා. ඊටා සත්‍යවාදී කතාවක් කතා කරගමුද කට්ටිය එකතු වෙලා. නේද? මට කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් ඉපදිලා තියෙනවා කියලා හිතන්නකෝ දරුවෙක් කෙරෙහි කියලා හිතන්නකෝ මේ ප්‍රසාදය තියෙන වෙලාවේ මට යාව දකින්නත් ඕනේ එයාත් එක්ක කතා කරන්නත් ඕනේ හැමදාම ආශ්‍රය කරන්නත් ඕනේ මම රහසෙන් අහන්නම්කෝ වෙන දෙයක් ගැන ප්‍රසාදයක් ඉපදුනහම අර ප්‍රසාදයට මොකද වෙන්නේ ඊට වැඩිය හොඳ ඊට වැඩිය ගතිගුණ හොඳ ඊට වැඩිය මොකක් හරි හේතුවක් උඩ මට වෙන දෙයක් ගැන ප්‍රසාදයක් ආවොත් අර ප්‍රසාදයට ගැන මොකද වෙන්නේ දැන් මග අරින ගතිය එනවද නැද්ද වෙනදාට හැමදාම රකින්න ඕනේ කියලා මගේ හිත මට කිව්වේ දැන් දැක්කහම මග ඇල්ල යන ගතියක් තමයි තියෙනවා අද ඒ වගේ එහෙමද නැද්ද ඒක රහසෙන් කතා කරගමුකෝ නමුත් ඇත්ත ඒකද නැද්ද හරි ඒක එහෙමනම් මගේ පැත්තට එහා පැත්තටත් ඒක සාධාරණද නැද්ද? මම කෙනෙක්ගෙන් ප්‍රසාදයක් සහිත ආදරයක් බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒක කොයි වෙලාවෙ නැති වේද කියලා මට කියන්න පුළුවන්ද? ඇයි? වෙන දෙයක් ගැන ප්‍රසාදයක් ඇති වෙච්ච ගමන් ඒ හිත අත්දැකලා නැද්ද? ඕන තරම් අත්දැකලා නැද්ද? නේද? එහෙනම් දේ දුන්න වගේද නැද්ද? ඒක නවත්ව ගන්න හැකියාව එයාටවත් තියෙනවද? එයාටවත් තියෙනවනම් මට පුළුවන් නීතියෙන් හරි ලියලා ආදරය එක දිගට තියාගන්න. නීතියෙන් ලියලා බන්ධනේ නම් තියාගන්න පුළුවන්. නේද? නඩු දාන බන්ධනේ තියාගන්න පුළුවන්. හැබැයි ආදරේ නීතිය ලියන්න බෑ. වෙනස් වෙන්න තියෙන ආදරේ තියෙන්න ඕනේ කියලා. ලියන්න බැරි. ඒක බැරිම හින්දා. නේද? හ්ම්. එහෙමද නැද්ද? එතකොට අපිට නීති බන්ධනේ වැඩක් තියෙනවද එකක් නෑ වැඩක් නෑ. ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නෑ පින්වත්නි. එහෙනම් අන්න ඒ ආකාරයට මේ එහා පැත්තේ හැදෙන ආදරය දේ දුන්නා වගේ. ඒක නවත්ත ගන්න බෑ. අන්න ඒක නවත්ත ගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවද නැද්ද තාම? දැනට අපි කාගේ හරි ගැන ප්‍රසාදයකින් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් මම ওই කතාව කිව්වනේ. ඒ කියනට අපේ හිත මොන වගේ උත්තරයක්ද අපිට දෙන්නේ? මම ওই කතාව කිව්වා. දැන් ඔය කට්ටියත් ඔළුව වෙනවා. ඔව් ඔව් ඇත්ත තමයි. ඒක වෙනස් වෙනවා තමයි කියලා. ඒක එහෙම කිව්වට හිත කියනවද නැද්ද? ඔය කිව්වට පුළුවන් වෙයි. නේද? අන්න එහෙම බලාපොරොත්තු අයින් කරන්නේ නැති ගතියක් ඔය సంతානයේ තියෙනවද නැද්ද? ඒක තමයි කියන්නේ මේ කියන කතාව ගැන සැකයි. හරි මම මතකද පෙරේදා කිව්ව උදාහරණයක් තියෙනවා මේකත් එක්කම. මොකද මේ ඔක්කොම එකට කරන්න ඕනේ නම් මම ආයෙ කියන්න ඕනේ. අපේ ගෙදර කෙනෙක් අතුරුදහන් වෙනවා. හරි අතුරුදහන් වුණාම කවුරු හරි ඇවිල්ලා කියනවා එයා එයා වගේ කෙනෙක් මැරිලා ඉන්නවා කියලා. දැන් මට හිතෙනවා එයා මැරිලා තමයි කියලා. එයා වෙන්න ඇති ඔය කියන හැටියට ඔය හැඩේමයි, ඔය ප්‍රමාණයමයි කියලා දන්නවා. මම යනවා මිනිහ බලන්න. නැත්තම් මම යනවා හොයාගෙන. ඒ යන හැම වෙලේම එයා මැරිලා ඇති කියලාත් මට සිතුවිලි එනවා. හැබැයි මැරිලා නැතුව ඇති කියලා සිතුවිලි එනවද නැද්ද? නෑ යා නොවෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කියලා සිතුවිලි එනවා. කොයි වෙලාවෙ හරි මම ගිහිල්ලා මිනිහ අනිත් පැත්ත හරවලා බලනකොට මූණ අඳුරගත්තා නම් අපේ කෙනා තමයි කියලා. අන්න එතනින් මෙහාට ආය අර මැරිලා නැතු ඇති කියන සිතුවිල්ල එන්නෙම නැහැ. එන්නෙම නැහැ. එන්නෙම නැහැ. නේද? අන්න යමක් අවබෝධ වුණා නම් ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල එන්නෙම නැහැ. දැන් අපි කියනවා එහා පැත්තේ තියෙන ආදරය මට ඕන හැටියට තියාගන්න බෑ කියලා දැනගත්තා. දැනගත්තට මොකද වෙන්නේ? නෑ එහෙම වෙන එකක් නෑ. එහෙම වෙනස් වෙන එකක් නෑ. අනිත් අයට වගේ නෙමෙයි මටනේ කියලා බලාපොරොත්තු වෙනවද නැද්ද? ආන් ඒකයි කියන්නේ මේ පංච පාදානස්කන්ධය පිළිබඳව ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ඕනේ යථාභූතව මේකේ ස්වභාවය හරිද සංස්කාරයේ ස්වභාවය යථාභූතව දකින්න ඕනේ යහපත් නුවණින් මේක මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ආන් ඒක දකින්න භාවිතා කළ යුතු උපකරණය මොකක්ද? ඇහැද? කනද? නාසයද? දිවද? ශරීරයද? නැත්තම් මනස? ආ මම දවස් තුනේම කිව්වා අදත් කියනවා. මොකද අදින් මේ කාරණාව මම ඉවර කරගන්න එපා. නැත්නම් හැමදාම මේ කී කියන්නේ නේද? ම්ම් දැන් එහෙනම් මේ වෙලාව හොඳයි. දැනුත් ඔය හිතේ ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මොනවා හරි උපදිනවද නැද්ද? මොනවා හරි උපදිනවා. මනසක් තියනවද නැද්ද? ඉතින් දැන් සම්මත් ප්‍රඥාන් බලවන ඉවරයි. හා <laughs> පළවෙනි එක සම්‍යක් ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ පිළිබඳ බොහෝ බහුසුත බෞද්ධ භාවය තියෙන්න ඕනේ එහෙම දකින්න නම්. ඒක ඒකේ අඩුවක් තියෙනවා. නේද? අපි බොහෝ සංස්කාරය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගවේෂණය කරලා අහගෙන මතක තියාගෙන නැහැ. ඒකින්ද බලා ගන්න අමාරුයි. දෙක මේ මොහොතේ මම සංස්කාර සංතතියට තමන්ගේ හිත තමන්ගේ මනස යොමු කරගෙන එක දිගට පිරික්සණ්ඩය පිරික්සණ්ඩය පිරික්සණ්ඩය කියලා කිව්වහම ආ කියලා ඇස් දෙක පියාගෙන වැඩේ පටන් ගනි. හැබැයි කොහෙද යන්නේ? අරක පීක්ෂණයක පැත්තකින් තියලා පෙරහැරවල් බලන්න යනවා. පරණ පෙරහැරවල් ටික බලන්න යනවා මේ හිත. නේද? ඒ මොකද හිත විසුද්ධිය කියන තත්ත්වයටපත් උනේ නැති හින්දා හිත එකඟ කරගෙන එක අරමුණක හිත නවත්වා ගන්න අපි දක්ෂ උනේ නැහැ. ඒ සඳහා සීලයෙන් සමාධියෙන් පෝෂණය කරගත්තේ නෑ බත් කකා හිටියා. උදේටත් බත් දවල්ටත් බත් රැයටත් බත් කකා බත් කොයි හොය හිටියා මිසක්කා නේද එක එක දේවල් එක එක දේවල් හොය හොය ඒ මේ ලෝකයේ තියෙන දේවල් එක්ක රණ්ඩු අල්ලන්න හිටියා මිසක්කා අපිට මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගැනීමට සඳහා අවශ්‍ය වෙන ධර්මතා වර්ධනය කරගන්න අවශ්‍ය දේ සැකසුනේ අවශ්‍ය විදිහට හිත සකස් කරගත්තේ නැහැ. ඒකේ ස්ථාපය තමයි තාමත් අපි මේ තුල රැඳිලා ඉන්නවා මේකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා පින්නත් මේ. ඉතින් ඒකින්ද මේ ජීවිතයට අර්ථයක් සපයන්න මේ ජීවිතේ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ආරියස්ථාංග මාර්ගය වර්ධනය කරගන්න කටිත් සම්පාදනය කරගන්න ඕනේ. දැන් ඊළඟට පුදුම කතාවකට එන්නයි එන්නේ. හරි දැන් සංස්කාරය පිළිබඳ අපිට තණ්හා දෘෂ්ටි තියෙනවා කියලා කිව්වනේ. හරිද? සංස්කාරය පිළිබඳ මාන්නය දැන් කොහොමද මේක අයින් වෙන්නේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා මොනවද පංච උපාදානස්කන්ධය නේද දැන් මගේ කියලා ගන්න නම් බැරි බව තේරෙනවා මොකද පංච උපාදානස්කන්ධය මගේ කියලා ගන්න බෑ ඒක ඒකට ඕන හැටියට වැඩ කරන එක නේද එතකොට මට ඕන හැටියට තියෙන්න බෑ කියලා මට ඕන හැටියට තියෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා ඉතින් ඒ පිළිබඳව තව සාකච්ඡා කරන්න තියෙනවා නමුත් මේ පංච උපාදානස්කන්ධයෙන් මමක් හදලා තියාගන්න පුළුවන් දන්නේ මම කියන ප්‍රතිරූපය සංස්කාරයෙන් හදන්න පුළුවන්ද? මම කියලා මෙන්න මේ කොටසටයි මම කියන්නේ කියලා තියාගන්න පුළුවන්ද කියලා බලන්න මේ බලන්න. මම කියන්නේ අපි ඇති කරගත්ත මිම්ම. ඒක හින්දා තමයි අර වැදගත් වැඩිහිටි නැත්තම් බලතල තියන අය ළඟට ගියාම ඇකිලෙන්නේ මාව. හරි කුකුල් පියාටට කුකුල් පියාටට ගින්දර අහුණා වාගේ ඇකිලෙනවා මාව. නේද? ඒක තමයි ඒක සාපේක්ෂව ඇතිවෙච්ච අදහසක් ඉන්නා. දැන් මේ ලෝකය ගැන අපි යම් යම් අදහස් ඇති කරගෙන තියෙනවා පින්නත්. හරිද? අපි එක එක අදහසෙන් ඉන්නවා මේ ලෝකය ගැන. මම මේවා කලින් කියලා තියෙනවා ආයෙ මතක් කරනවා. ඒ අදාළ වෙලාවට දැනගන්න ඕනේ හින්දා. මොකද මේවා නැවත නැවත මතක් කරා කියලා ගැටලුවක් වෙන්නේ නැති හින්දා. මේ සංස්කාරය කියන එකක් නේ ආදරය කියන්නේ. නේද? මම මේ අත්තන්ගෙන් අහනවා ආදරේ මැනලා තියනවද? ආදරේ මැනලා තියනවද? බොරු කියන්න බෑ ඇත්ත කියන්න ඕනේ. ආදරේ මැනලා තියනවා මම දන්නවා. ඇයි කියන්නේ? ලොකු පුතා මට ගොඩක් ආදරේ, පොඩි පුතාගේ ආදරේ අඩුයි. දැන් අහවල් ආදරේ අඩු වෙලා, දැන් අහවලාගේ ආදරේ වැඩි වෙලා කියලා මැනලා නැද්ද? මැනලා තියෙනවා එහෙනම් නේද? මොකෙන්ද දන්නේ නැන්නේ? ආදරය කෙනෙක්ගේ වැඩි කෙනෙක්ගේ අඩුයි කියලා අපි දැනගන්නේ කොහොමද? එයාගේ හැසිරීමෙන්. නේද? එහෙම නේද දැනගන්නේ? හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ කියන්නේ එහෙමයි දැනගන්නේ. එයා මට ආදරෙන් කතා කරනවා නම් ආදරෙන් ක්‍රියා කරනවා නම් මං කියනවා එයා මට ආදරේ. එයාගේ හිතේ මෙන්න මේ ගාන ආදරයක් ඇති කියලා අපි හිතනවා. නේද? එහෙම හිතාගෙන ජීවත් වෙනවද නැද්ද? එහෙම හිතාගෙන ජීවත් වෙනවද නැද්ද අපි? අහවලා මට මෙච්චර ආදරෙයි කියලා. හා. මේක අපි කරගත්තේ කොහොමද බලන්න මට යම්කිසි ආදර හැඟීමක් ඇති වුණා නැත්නම් කැමැත්තක් ඇති වුණා කවුරු හරි ගැන. මම එයාගේ කරට මගේ අත තියලා හරිද? එයාගේ කරට මගේ අත තිබ්බා. එතකොට එයාත් එයාගේ අත අරන් මගේ කරට තිබ්බා. දැන් මට හිතෙන්නේ මොකද්ද? මට ඇතිවෙච්ච ආදරය වගේම ආදරයක් එයාගේ සිතේ ඉපදිලා තියෙනවා කියලා. එහෙම නේද? එහෙම නේද අපි මැන්නේ? මම හැසිරෙන්නේ මගේ හැඟීම් මට ඇතිවෙන හැඟීමට අනුව මං හැසිරෙන්නේ කොහොමද? වෙන කෙනෙක් ඒ විදිහටම හැසිරෙනකොට අපි කියනවා එකම හැඟීම කියලා. අපි එකම හැඟීමෙන් ජීවත් වෙන්නේ කියලා කියනවා. නේද? එයාට මාව දැනෙනවා කියනවා මට එයාව දැනෙනවා කියනවා අන්න එහෙම අපි දරුවොත් එක්ක සමාජයත් එක්ක ජීවත් වෙනවා. එකම හැඟීමෙන් ඉන්නවා කියලා. හරිද? ඒවා මැන්නේ ඒ විදිහට නේද? එහෙම නේද හිතාගෙන ඉන්නේ? එන්නේ ඉතින් කොහොම වයින්දද නේ? හා. දැන් මම අපි ඔකොටෝම කියනවා මෙතන ඉන්නේ එකම ඉරියව්වෙන් ඉන්න කියලා. හරිද? එකම ඉරියව්වෙන් ඉඳගෙන එකම වචන පාවිච්චි කරලා මොන හරි කියන අපිට බුදුන් වහන්සේට කියනවා කියලා. එකම ඉරියව්වෙන් එකම වචන පාවිච්චි කරලා එකම විදිහට එකම තාලයට බුදුන් වහන්සේනකොට එකම හැඟීම දෙන්නේ. එකම හැඟීම දෙන්න. එහෙනම් එකම ඉරියව්වෙන් වැඩ කරාට හැඟීම් වෙනස් වෙන්න පුළුවන් බෑද? මම මෙහෙම කළා කෙනෙක්ගේ කරට අත තියෙනකොට එයා මගේ කරට අත තියෙනකොට මම හිතුවා මේ හැඟීමමයි එහා පැත්තේ තියෙන්නේ කියලා. හැබැයි තිබිලා තියෙන්නේ වෙන එකක් වෙන්න දින ඉඩකට ගොඩක් වැඩිද නැද්ද? එහෙනම් වෙන කෙනෙක්ගේ ප්‍රතිචාර මත අපි එයාගේ හැඟීම් මයින්ඩ් හදනවා. නේද? වෙන කෙනෙක් මට දක්වන ප්‍රතිචාර මත මම එයාගේ හැඟීම් මැන්නා. මට වගේම වෙන්න ඇති මට වඩා අඩු ඇති මට වඩා වැඩි ඇති කියලා. හරිද දන්නේ නැහැ. ඒක හරියක්ද? ඒක වැරදිමද නැද්ද? එහෙනම් ලෝකේ මට මැනගන්න ක්‍රමයක් නැහැ නේද? මැන්න නම් මැන්න හැටි නේද? ඕන තරම් වැරදිලා තියෙනවද නැද්ද? ඇයි කියන්නේ ඔය? අපි හිතාගෙන හිටියේ ඒ හිතපු හැටියට කොහොම කෙනෙක් කියලාද? නේද? ඒකනේ එහෙම කියන්නේ. එහෙනම් මට මම මේ ලෝකේ අන්ධකාරයේ ජීවත් වෙනවා වාගේ අන් අයගේ හිත්වල ඇති වෙන தත්ත්වය මම මැනලා තියෙන්නේ වැරදි ක්‍රමයකටයි. මට ඒක මැනගන්න ක්‍රමයක් ඇත්තේ ඇත්තේ නැහැ. මෙහෙම අන්ධකාරය යන කෙනා මෙහෙම අල්ලා බලලා කියන මේක මේසයක්ද කොහෙද? නේද? ඒ වගේ අපිත් ඇස් දෙක පියාගෙන කියන මට ආදරේද කොහෙද? අනුමාන තියෙන්නේ. නේද? හැමදාම බලන්න ඒක හොයාගන්න බැරි වුණා පින්නත් නේ. අදටත් කාලාන්තරයක් අපිත් එක්ක ජීවත් වෙන අය ගැන මෙන්න මෙච්චරයි කියලා අදහසක් තියෙනවද නැත්නම් මෙහෙම වෙන්න ඇති කියලා අදහසක් තියෙනවද? එහෙම වෙන්න ඇති වෙන්න ඇති ආදරෙයි වගේ කියලා නේද? සමහර දවස්වල හිතනවා නෑ නෑ කියලා සමහර දවස්වල හිතනවා ඔව් ඔව් කියලා. නේද? ඒ වගේ දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ අපේ ජීවිතේ. ඉතින් ඇයි මේන්න මේ මගේ ජීවිතය මම සංස්කාරයාගේ ස්වභාවයෙන් මම කියලා මැනගත්තා මගේ தත්ත්වය මේකයි මෙයා මට වැඩිය හොඳ මෙයා මට වැඩිය හොඳ නෑය කියලා මැන්නා ආන්ගේ මැනීම හරියෙම හරියන්නේ නෑ තුනක්. හරි හරියන්නේ නැත්තේ ඇයි? අපි හිතන්නකෝ දැන් සංස්කාරය මම කියලා ගන්නවා මගේ හිතේ තියෙන ආදරයත් හැම වෙලේම වෙනස් වෙනවා. ඒ මතුවෙන බාහිර ආදරයත් හැම වෙලේම මගේ ඒ ක්‍රමයට මගේ හිතේ තියෙන තරහත් එහෙමයි ඊර්ෂ්‍යාවත් එහෙමයි ක්‍රෝධයත් එහෙමයි වෛරයත් එහෙමයි හැමදේම හැම නිමේෂයකම වෙනස් වෙන අතරේ එහා පැත්තේ තියෙන ඒවත් හැම වෙලේම වෙනස් වෙනවා. අනිත් එක ඒවා වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. ඒවා සැකසෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. නේද? අපි හිතේ ඇති වෙන සංස්කාරය පැත්තකින් තියලා කයේ ඇති වෙන සංස්කාරයක් ගැන නේද මම හැමදාම කියන උදාහරණය ආයෙ කියන්නම්කෝ. පුළුවන් නම් නවත්තන්නකෝ. ඔන්න ශරීරයේ සැකසීමක් සිද්ධ වෙයි. අපි මේ විදිහට කියනකොට ශරීරයේ සැකසීමක් සිද්ධ වෙනවා. වෙනස් වීමක් සිද්ධ වෙනවා ශරීරයේ. පුළුවන් නම් නවත්තන්න හා. අමු අබ ගෙඩියක් ගන්නවා. හොඳට පැහිච්ච. පොතු අරිනවා. චූටි චූටි කෑලි වලට කපනවා. පොල් කට්ට කර දානවා. ලුණු දානවා. මිරිස් දානවා. හොඳට අනනවා. මොකද ඇවුනේ? ලෑස්තිද නැද්ද? සැකසුණාද නැද්ද? අන්න බලන්න මෙහෙ එන්නේ නැහැ කියලා දන්නවා නේද? අඹාට්ටාරුව. නමුත් ලෑස්ති. ඒ වගේ මේ හොඳට ඉන්න කෙනා එකපාරට මෙහෙම බලනකොට තරහකාරයෙක් දකින්නවා. අර වගේ දසදහස් ගුණයක වේගයකින් තරහ සකස් වෙනවා. ඉතින් හරිද? මෙහෙම බලනකොට ඊර්ෂ්‍යාකාරයෙක් දකින්නවා ඊර්ෂ්‍යාව සකස් වෙනවා. හ්ම්. ආදරයට හේතු වෙන දෙයක් දකින්නවා ආදරය සකස් වෙනවා. රාගයට හේතු වෙන දෙයක් දකින්නවා රාගය සකස් වෙනවා. ඒ වගේ වේගෙන් සකස් වෙනවා. එතකොට මම කෙසේ සංස්කාරය මේ හිතේ ඇති වෙන සංස්කාරය මෙන්න මේ හැඩයේ තියෙන එකයි මම කියලා කියන්න පුළුවන්කමක් තියෙන සංස්කාරයට. මෙන්න මේ කොටසයි මේ විදිහට තියෙන මමයි කියලා කියන්න පුළුවන්ද? අද මම කියනවා නම් මම කියන එක්කෙනාට මේ වගේ හැඟීම් තියෙන කියලා හිත වෙනකොට ඒ ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් සංස්කාරය මම කියලා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ වගේම ඒ සකස් වීම මම මේ දැන් ඔප්පු කරලා පෙන්නවා මේ සංස්කාරය මට ඕන විදිහට මට ඕන වෙලාවට නෙවෙයි මේ සකස් වෙන්නේ එක එක විදිහට මෙහෙම හැරෙනකොට වෙනත් කෙනෙකුට පුළුවන් මගේ සංස්කාරය වෙනස් කෙනෙක් හින්දා වෙනත් දෙයක් හින්දා මගේ තුල ඇති වෙන සංස්කාරයන්ගේ අඩු වැඩි වීම වෙනවා එහෙනම් ඒක මගේ කියලා ගන්න පුළුවන්ද බෑ එහෙනම් සංස්කාරය මම කියලා ගන්නත් බෑ සංස්කාරය මගේ කියලා ගන්නත් බෑ ඒ වගේම මේ සංස්කාරය මට ඕන හැටියට අතීතයේ ඉඳලා වර්තමානය අනාගතය දක්වා මෙන්න මේ ගුලිය මං වෙන් කරගෙන මට ඕන හැටියට වේවා මට ඕන හැටියට නොවේවා කියලා එක කොටසක් අරගෙන යන්න මට පුළුවන් ඒ මං එහෙම අරගෙන ආවාය කියලා ආත්ම කොට ගන්න පුළුවන්ද? එහෙම මේ සංස්කාරය ආත්මයයි කියලා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අන්න ඒ විදිහට සංස්කාරය අත්දකින්න ඕනේ පින්වත්නි අපි. හරිද? ඒ ලක්ෂණ අපේ තුලින් ප්‍රකට වෙන තුරු අත්දකින්න ඕනේ. ඒක නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියන ආකාරයට යථාභූතව ඒ ආකාරයට යථාභූතව සම්මප් ප්‍රඥාවෙන් ඒ දැනගත් ධර්මයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය සංස්කාරය තුලින් අපි ඉස්මතු කරගන්න ඕනේ. එතකොට ඒ සඳහා අපේ මනස පාවිච්චි කරන්න ඕනේ. අන්නේදාට තේරෙනවා මේක පටිච්ච සමුප්පන්නව සකස් වෙන සිද්ධියක් මිසක්කා ක්‍රියාවලියක් මිසක්කා කරන්නෙක් කරවන්නෙක් නැති බව. අන්නේදාට මේ සංස්කාරය පිළිබඳ යම් දෘෂ්ටියක් තිබුණා නම් ආන්ගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. හරිද? මේ සංස්කාරය පිළිබඳ යම් වැරදි දැකීමක් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් එකක් කියලා වැරදි දැකීමක් තිබුණා නම් පින්වත්නි ඒ දැකීම සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි වෙහෙස වෙන්න ඕනේ. ඒ සඳහා තමයි මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ සියලු කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. මොකද මේ වැරදීම හින්දා අපි සසර ජීවිතේ මේවා මමය මගේ මගේ ආත්මය කියලා දිග ගමනක් යනවා. මමය මගේ මගේ ආත්මය කියලා විතරක් නෙවෙයි අහවලාය අහවලාගේ අහවලාගේ ආත්මය කියලා එකත් අල්ල ගන්නවා මේකට. අපි බැඳෙමු ආත්ම වශයෙන් යම් නේද? ආවල් ආවල් නේද? ඉතින් ඒක තමයි යන්න ප්‍රාර්ථනා කරනවනේ දිගටම යන්න. කල්පනා කර ගන්නවා මේ වගේ අම්මා මගේ අම්මා වෙලා ඉපදේවා අරවා වේවා මේවා වේවා නේද? පහන් පූජා කරොත් පහන් දෙකයි මල් දෙකයි යන්න. මේවා අරගෙන දිගින් දිගට යන්න හිතෙන්නේ ඒකයි. එහෙනම් ඔන සංස්කාරයත් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් විඥානය විඥානය කියන්නේ මොනවද? දැන් අර එකකටවත් අහු වෙන්න ඉස්සෙල්ලා කතා කරපු රූප වේදනා සංඥා සංකාර කියන එකකටවත් අහු වෙන්නේ නැති තව මොකක් හරි තියෙන්න ඕනේ අපේ ළඟ. ඇසේ ඇති වෙන පෙනීමේ දැනීමේ මාත්‍රය. ඒකට කියනවා චක්කු විඥානය කියලා. කනේ ඇති වෙන ඇසීමේ දැනීමේ මාත්‍රය. ඒකට කියනවා සෝත විඥානය කියලා. නාසයේ ඇති වෙන ආග්‍රහණය දැනීමේ මාත්‍රය. ඒකට කියනවා ජීව විඥානය කියලා. ඊළඟට දිවේ ඇති වෙන රස දැනීමේ මාත්‍රය. ඒකට කියනවා දිව්‍ය විඥානය කියලා. කයේ ඇති වෙන සීත උෂ්ණ ආදී පහස දැනීමේ දැනීම මාත්‍රයට කියනවා කාය විඥානය කියලා. මනසේ ඇතිවන්නා වූ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න, ආදරය ආදී දැනෙනවද නැද්ද ඒවත්? ආදරය කියන්නේ එකක්, එහි දැනීම කියන්නේ තව එකක්. ආදරය කියන්නේ සංස්කාරය, ආදරය දැනෙනවා කියන්නේ විඥානය. හරිද? මනෝ විඥානයක් ඒක. එහි දැනීම මාත්‍රය විතරයි. හරිද? ඒකින් දා ඇතිවන ඒ ආදරය කියන්නේ සැකසීම. එතකොට ඒකත් එක්ක ඒක දැනෙන දැනීම කියන්නේ විඥානය. ඒකින් දා උපදින සැප වේදනා දුක් වේදනා දුක් අසුක වේදනා කියන්නේ වේදනාව. හරිද? ආදයට ඒ ඒ මොහොතේ ආදයට අදාළ දේවල් හඳුනා ගැනීම සංඥාව. ඒකට ගෝචර වෙන රූප රූපය. හරිද? ඒ පහ පහක්. හරිද? ඒ පහ පහක් එකවර උපදනා පහක්. එතකොට මෙන්න මේ පහ මේ සමග තව කීපයක්ම චෛතසිකයන් එකතු වෙනවා කියලා මේ අත දන්නවනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් එතන ඒකට අදාළ සියලු සංස්කාරයන් ටික ගත්තහම ওই පහ කියලා ගත්ත හැකි. සංස්කාර මිශ්‍රණයක්ද සංස්කාරයක් කියලා කියන්නේ එතකොට. එතකොට මේ විඥාන පෙරහැර ගත්තොත් එහෙම චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥානයන් ඇති වෙන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන තැනද? දැන් කැමති දෙයක් බලන්න කියලා මෙහෙම කරලා බලනකොට අකමැති දේවලුත් පේනවද නැද්ද? මං එපා කියද්දි මට බෑ කියද්දි මට හරි අමාරුයි දැන් මේක නවත්තන්න කියද්දිම අකමැති ගෝසා ඇහෙනවද නැද්ද? ඒ කියන්නේ සෝත විඥාන හට ගන්නවද නැද්ද? එහෙනම් සෝත විඥාන මට ඕන හැටියට වැඩ කරන්නේ. චක්කු විඥාන මට ඕන හැටියටද? ඝාන විඥාන නේද? හොඳ ඒවයි නරක නරක සුවඳයි හොඳ සුවඳයි දෙකම ඉවරක් නැතුව දැනෙනවා. රස මේවා මගේ නම් මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? නෑ නෑ මේ විඥාන දැන් හැටේ හැදෙන්නේ නැතුව ඉන්නවා. දැන් භාවනා කරන වෙලාව සෝත විඥාන හැදෙන්නේ නැතුව ඉන්නවා. නැවැත්ති හැකිද? අන්න මගේ නම් නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් නවත්ත ගන්න බැරුව ඇති වෙනවා නම් එන ඒවා ගැන තීරණය මට ගන්නත් බැරි නම් ඒ විඥාණය මගේ කියලා ගන්න පුළුවන්කම තියනවද? නැහැ. මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. දැන් මෙන්න මේ විඥාන කොටසින්ද මම කියලා කෙනෙක් හැදිලා ඉන්නවාය කියලා මම කියන අදහසෙන් මෙන්න මේ කොටසයි කියලා අහවලාගේ විඥාණයට වැඩිය මගේ විඥාණය ඉහළයි අර හැමේ කියලා මිම්මක් ඇති කරගන්න පුළුවන්කම තියනවාද මම දන්නේවත් නැතුව මේ සකස් වෙන විඥාණය හින්දා එහෙම පුළුවන්කමක් නැත්තේ නෑ හරිද එතකොට මට ඕන හැටියට සකස් වෙනවා අතීතයේ ඉඳන් මෙන්න මේ විදිහට මට ඕන විදිහට නවත්තගෙන පවත්වගෙන ඉදිරියට අරගෙන යන්න පුළුවන් තත්වයක තියෙනවාය එහෙම මම කොහොම හරි මේ විඥාන පෙරහැර මට ඕන හැටියට අරගෙන යනවාය කියලා එහෙම අරගෙන යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා මං කැමති විදිහට නවත්තගෙන පවත්වගෙන මේකේ දුක් විඥාන නේද දුක් සහගත ස්පර්ශ වේදනා දුක් වේදනා ඇති වෙන ආකාරයට නේද? දුක් වේදනා ඇති වෙන ආකාරයට නොයේකුත් හේතුන් හේතු වෙලා අපිට විඥානයන්ගේ සකස් වීමක් තියෙනවා. ඉතින් අන්න ඒ தත්වයන් නවත්වා ගන්න මට මනෝ සංපස්සජ බවක් අත්දම ගානේ මේ විඥානය මට ඕන හැටියට නවත්තන්න පුළුවන්කම නැහැ. ඒක ඇති වෙන එක ඇති වෙනවාමයි. නේද? නොයේකුත් දුක් ඇති වෙනවා. නොයේකුත් සැප ඇති වෙනවා. ඉතින් ඒවා ඔක්කොම දැනෙනවා. දැනෙන එක නවත්තන්න මට පුළුවන්ද? බෑ. එතකොට විඥාණය මම මගේ මගේ ආත්මය කියලා එක දිගට යන එකක් කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක පිළිබඳ තීරණය මගේ ඒක පිළිබඳ තීරණය මගේ ළඟ නෑ. හරි. එතකොට මේ පහම ගත්තහම දැන් එක දිගට මම අහනවා මේ අත්තන්ගෙන් මම මගේ මගේ ආත්මය කියලා එහෙම වෙන් කරගන්න නැත්තම් මම කියලා පෙන්වන්න මොන හරි ඉතුරු වෙනවද දන්නේ මගේ කියලා පෙන්වන්න මොන හරි ඉතුරු වෙනවද දන්නේ දැන් ධර්ම දේශනා තුනම අපි ශ්‍රවණය කරපුවම අපිට තේරෙනවා මගේ කොටස මෙන්න මේ කොටසයි කියලා කොයි කෑල්ලද කියලා පෙන්වන්න කිව්වොත් අපිට මොනවද මේ ලෝකේ පෙන්වන්න වෙන්නේ එක්ක මේ මල් ගහක් පෙන්වන්න වෙනවා අද කෙනෙක් අහයි ඔයාගේද මල් ගහ එහෙනම් පර වෙන්න නැතුව තියාගන්නකො නේද මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් බාහිර රූපයක්වත් අභ්‍යන්තර රූපයක්වත් මගේ කියලා පෙන්වන්න බෑ මේ ශරීරය මගේ කියලා ගත්තොත් එහෙම එහෙනම් ඉතින් ඔයාලට කැමති විදිහට මූණ හදා ගන්නකෝ ඔය මොකද්ද ඔය තියෙන මූණ නේද දැන් මගේ නම් මට ඕන හැටියට හදා ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද කන්නඩින් ගිහින් බලපුවම මොකද හිතුනේ හොඳයි කියලාද හිතුනේ හොඳ මදි කියලාද හිතුනේ හොඳ මදි හොඳ මදි මූණ ඇයි තියාගෙන ඉන්නේ මට කරන්න දෙයක් නෑ ඒක ඇවිල්ලා තියෙන මූණ එහෙනම් ඒක මගේ වැඩක්ද නෑ එහෙනම් ශරීරය මගේ කියලා ගන්න බෑ. හරිද? ඒ වගේමයි වේද එතන කවුරු හරි කියයි මේ මගේ මේ මගේ කියලා ඔයාගේ කියලා මොනවද? මගේ කියලා තියනවනේ මේ ගෙවල් දොරවල් යාන වාහන ආයතන කියලා තියාගන්න පුළුවන් දොරට ඕනේ නේද? ඒ හැම එකක්ම කැඩෙනවා, බිඳෙනවා, පරිදු වෙනවා, හොරු අරන් යනවා නේද? එතකොට මරණයේදී දාලා යන්න වෙනවා, අහිමි වෙනවා, අන් අය පුරාල්නවා. ඉතින් මේ මේවා කොහොමද දිරනවා අනිත් එක නේද? ඒ එකක්වත් මගේ කියලා ස්ථිර වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. තමන්ගේ ශරීරයත් බෑ වේදනාවක් බෑ සංඥාවක් බෑ සංකාරයක් බෑ විඥානයක් බෑ එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි මගේ කියලා ගන්න යාමක් තියනවාද ඒ මගේ කියලා ගන්නේ වැරදීමක් හිඳයි හරිද සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කේ නැති හින්දා මගේ කියලා අදහසක් තියෙනවා නම් බලාපොරොත්තු ඇති වෙනවා වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා අදහසක් ඇති වෙනවා නේද වෙනස් වුණොත් බලා ගන්න පුළුවන් කියලා පීඩාවක් ඇති වෙනවා. කෙටියෙන් කියනවා නම් වැරදි දෘෂ්ටි ඇති වෙනවා. එතකොට මේ පහම ගත්තාම මම කියලා මිම්මක් ඇති කරගන්න බෑ. යම් කිසි ස්ථාවර තැනක නවතින්න පුළුවන් නම් අපිට. හරිද? මෙන්න මම මෙන්න මට වැඩිය ඉහළ අය මෙන්න මට වැඩිය පහළ අය කියලා ස්ථාවර මට්ටමක නවත්ත ගන්න පුළුවන් නම් ඔන්න මිම්මක් ගත්ත හැකියි. නමුත් අන් අයගේ පංච උපාදානස්කන්ධවල තියෙන ස්වභාවයනොත් අපි බාහිර කියලා ගත්ත ඒවත් හැම වෙලේම අඩු වැඩි වෙනවනම් මගේ පල්ලෙහා ඉන්න අයගෙත් අඩු වැඩි වෙනවනම් මගෙත් අඩු වැඩි වෙනවනම් මං කොහොමද මිම්මක් හදලා තියාගන්නේ මම කියලා නේද සාපේක්ෂ මිම්මක් ගන්න බෑ අනිත් අයත් එක්ක සාපේක්ෂ මිම්මක් මම මේ වගේ කියලා සාපේක්ෂව සාපේක්ෂව මැනගන්න බෑ පින්වත් මේ හැමතැනකම තියෙන්නේ නිබඳව වෙනස් වෙන නිබඳව වෙනස් වෙන හේතු නිසා හටගන්නා හේතු ඇති වෙන කල්හි ඇති වෙලා හේතු නැති වෙන කල්හි නැති වෙන පංච පාදානස්කන්ධ මැවීමක්. නේද? පංච පාදානස්කන්ධ මැවීමක්, පංච පාදානස්කන්ධ පහළවීමක්. දැන් තරේ එක එක තැන්වල එක එක තැන්වල එක එක එක එක විදිහට පහළ වෙන එක එක එක එක විදිහට මතුවෙන උපදින පංච පාදානස්කන්ධ ගිනි ගොඩවල් වාගේ වතර බුබුල් වාගේ තැන් තැන්වල තැන් තැන්වල ගිනි සහිතව සිසිල් සහිතව සැරෙන් සැරේ සැරෙන් සැරේ උපදනා වූ පංච උපාදානස්කන්ධයක් හැරෙන්නට වෙනම නෑ ඒවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මිම්මක් වශයෙන් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අද මම කියලාවත් මගේ කියලාවත් ගන්න බෑ. මෙන්න මේ කොටස මම මට කැමති විදිහට මට කැමති විදිහට මට කැමති විදිහට මම අනාගතය දක්වා මේ විදිහට අරගෙන යනවා අතීතයේදී නම් මං අරන් ආවා කියලා දේ දුන්න ගැන හිතුවා වාගේ නැවත නැවත මේක සකස් වෙනවා කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධයම මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ආයෙ මතක් කරන්නේ මේ පහ යථාභූතව දැනගන්න ඕනේ මේ පහ ගැන වැරදි අවබෝධය හින්දා අපි කවදාකවත් කරන්න බැරි වැඩ වගේ කරන්න හදනවා. ආයෙ පංච උපාදාන ස්කන්ධේ පවත්තන්න හදනවා. අන්න ඒකයි මුලාව කියලා කියන්නේ. මේ හිත මුලා වෙලා පින්නොත් මේ ලෝකේ නැවත නැවත සකස් වෙන හේතු නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධය මට ඕන හැටියට පවත්වා ගැනීමේ දැඩි උත්සාහයක ඉන්නවා. හරිද? ඒක වැරදීමක්. අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා හිතාගෙන පවත්වන්න හදනවා. හරියයිද? හ්ම්. අරගෙන ගිහිල්ලා අර කියන්නේ වැලි වැලි මිරිකලා වතුර ගන්න හදනවා. හරියයිද? නෑ. ගලක් උඩ නේද වියලි පරිසරයක නෙළුම් දණ්ඩක් හදන්න හදනවා. හරියයිද? නේද? කරන්න බැරි දේවල් කරන්න හැදුවා කියලා ඒවා කර මේ ලෝකේ කරන්න බැරි දේ කරන්න බෑමයි. පංච උපාදානස්කන්ධය Tamanට ඕන හැටියට උස්සන් යන්න බෑ. ඒකින්ද තමයි හැමදාම අඬන්න වෙලා තියෙන්නේ. හරිද? ඒ ගැන තියෙන වැරදි අවබෝධයෙන් ඉඳ අපිට ඇඬෙන තත්ත්වයට අපිවපත් වෙනවා. ඒ ගැන බලාපොරොත්තු අපි ළඟ ඇති වෙලා. ඒවා හින්දා අන්තිමට විලාපතිය තියන්න පටන් ගන්නවා. ඉතින් මේ தත්ත්වයන් තේරුම් අරගෙන මේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න ඕනේ. හරි. මම ආයෙ මතක් කරන්නේ අවසාන වශයෙන් හිත සුවපත් භාවයට පත් කර ගැනීම කාගේ අතේ තියෙන වැඩක්ද? තමන්ගේ අතේ තියෙන වැඩක් නේද? එතකොට ඒක සඳහායි ධර්මය ඒ සඳහා අපි සල්ලේක සූත්‍රයේ තියෙන කාරණා ඉදිරියේදී තව සාකච්ඡා කරනවා. ලෝකය වෙනස් කරලා සතුටු වෙන එක නෙවෙයි ධර්මයේ සඳහන් කරේ හිත වෙනස් කර සතුටු වෙන එකයි. ලෝකය වෙනස් කරලා හිත සතුටු කරගන්න දඟලපය හැමදාම දුක් විඳිනවා. හිත වෙනස් කරලා ලෝකයේ තියෙන විදිහට තිබ්බාවේ නේද? ලෝකයේ තියෙන විදිහට තිබ්බාවේ හිත වෙනස් කරොත් ලෝකය කොහොම තිබ්බත් Tamanට ගැටලුවක් නැහැ. හිත මේ ගැඹුර තේරුම් ගන්න ඕනේ. සල්ලේක සූත්‍රය අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා සල්ලේක සූත්‍රය මහා මුහුද තරම් ගැඹුරුයි කියලා. මේ සල්ලේක පරයය මහා මුහුද තරම් ගැඹුරුයි කියලා. ඉතින් මොකද්ද කියලා අපිට තේරෙන්නේ අපිට පොඩි දිය පාරක් තරම්වත් නේද? හරක් කුරේක එරිච්ච හරක් කුරේක එකතු වෙලා තියෙන වතුර ටික තරම්වත් ගැඹුරක් දැනුනොත් ඒත් ඇති. බුදුරජාණන් වහන්සේට එහෙම දැනුණා නම් අපිට අර තරම් පොඩියට දැනුණා නම් ඒත් අපිට ඒක මහා මොහොතක් තරම් ගැඹුරට තේරෙයි. ඒකින්ද කොහොම හරි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. නිවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් අයට අද මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන එන්න දායකත්වය දරුවේ මේ මැදිරියට සම්බන්ධ වෙලා ඉන්න මේ පින්නන්ත පිරිස. ඒ අයගේ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ විය පහදම් කරලා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සංවිධානය කරගෙන බොහොම වෙහෙස මහන්සි වෙලා පින්නන්ත ඔබ වෙත මේ ධර්මය රැගෙන ආවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ධර්මයේ කියපු ධර්මයේ ශ්‍රවණය කරපු හින්දා ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතුවෙන් මේ මැදිරියට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති